අතුරුදහන් වෙනවා ඒ බුදුරන් වහන්සේගේ ධර්මයේ. මොකක් නිසාද? කවුද අතුරුදහන් කරන්නේ එතකොට? භික්ෂූන්. කවුද මේ ශාසන විනාශ කරන්නේ? භික්ෂූන්. මොකක් එක්කද විනාශ කරන්නේ? මෙන්න මේ සද්ධාරුචි අනුසව ආකාර පරිිතක්ක දිටිනිඥානකන්ති වලට ගැළපෙන විදිහට පංචපාස්කන්ධනේ මොනවා හරි සූත්‍රයන් ඉදිරිපත් කරනවා. එතකොට ඉදිරිපත් කරන කාරණාව මොනවා හරි සූත්‍රයන් කියන්නේ යම්කිසි සිද්ධාන්තයක්. අන්න ඒක ඉදිරිපත් කරනවා. ඒක ඉදිරිපත් කරනකොට යාටගේ හිතට ඒක ඇදිලා යනවා. හිත විසිතුරු කරනවා. ඒක ලස්සන වෙනවා. හිතට ප්‍රමුලිත භාවයක් එනවා. අන්න ඒ විදිහට දේවල් ඉස්මතු වෙනවා. දැන් ඕකට නෙමෙයිද කැමති? ඒ බාහිර ශ්‍රාවකාන. පැවිදි අයගෙනමයි ඈ. නැත්නම් අපිට දෙනවා සින්දු කියනෙව්වා. නැත්නම් අපිට දෙන පුළුවන් කාමය. නෑ නෑ ඒවා නම් බාහිර සාසන නෙමෙයි ඒවා කාමයක්. බාහිර සාසන වල තියෙන විග්‍රහය. එහෙනම් බාහිර ශාසනවල තියෙන මේ වචන මේ විදිහට විග්‍රහ කරමින් ඒකාන්ත නිමිදා විරාගෙ පිණිස නෑ. ඒ කියන්නේ ඒ කතාව ඇහෙනකොටම ලැබීමක් කියන්නේ. ඊළඟ තම වෙනාවට දැන් ගොඩාක් වෙලාවට පැවිදි අයගේ තියෙන ගොඩාක් කරුණු තමයි අර මේ දැන් බුදුන් වහන්සේගේ ධර්මයේ හරිම ග්‍රේඩ් නේ. ග්‍රේඩ් කියන්නේ ධර්මයේ කියන කෙනා ඉහළින් ඉන්නේ. ධර්මයේ අහන කෙනා පහළින් ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ ග්‍රේඩ් ගතියක් තියෙන්නේ. ළඟ බොළඳ විදිහට කතා කරන්නේ. ඒ ළඟ බොළඳ කතා කරන්නේ ඇයි? ඒ ඒක තනිකරම මිනිස්සුන්ගේ හිත ඇදලා ගන්න. අර්ථයක් දෙන්න නෙමෙයි. තේජහානිද බුදුරණන් හිස් පුරුෂය කතා කරන්නේ දැන් සමහර අවස්ථාවල මේ කරුණ කතා කරන්නේ අනේ නෑ එහෙම නෙවෙයි. එන අර ලම්බ බොළඳ කතා නෑ. ඒ ලම්බ බොළඳ කතා සියල්ලක්ම තියෙන්නේ. අර හිත අලංකාර වෙන්න දෙන එක. ඒ කියන්නේ Tamanටත් ලාභ සත්කාර ලබන්න. Tamanගේ තනත් ඉස්මතු වෙන්න. අනිත් අය ලෝකයේ ළඳ මොළඳ හිත අලංකාර වෙන විදිහටනේ ඇදිලා එන්නේ. අන්න ඒකට ඉස්මතු වෙන්න. සමහර අය ඉන්නවා මේ අවුරුදු 80 කෙනාට අවුරුදු 20 හාමුදුරුවෝ පුතේ කියනවා. ඒ කියන්නේ හරි විහිළුනේ. ඇයි මේ? එච්චරටම අර හිත ඇදලා ගන්න අර මිනිස්සු එච්චරට මෝඩ නිසා අහු වෙනවා. හිත ඇදලා ගන්න තමයි ඒ කාරණා කරන්නේ. හැබැයි කතා කරන්නේ පංචපාස්කන්ධ පටිසමුප්පාද ධාතු ආයතන ස්කන්ධ මේවම කතා කරන්නේ. ඒවම කතා කරමින් ඉස්මතු කර කර පෙන්නනවා. ඔන්න ඔවැනි කාලය එනවා කියලා අතීතයේ කිව්වා. අතීතයේ කියලා දුන්නේ. එනිසා බුදුරණවහන්සේ අතීතයේ භික්ෂුන්ට කිව්ව තස්මාතිය භික්කවේ එවන් සික්කිතම්ම. ඒ නිසා බුදුරණවහන්සේ පෙන්වන මහන්න බලා මෙන්න මේ විදිහට ඉගෙන ගන්න කියනවා. ඒ තමයි මේ ගැඹුරු දේ ශුන්්‍යතා පටිසංයුත්තදී ලෝකෝත්තර කාරණා ඉගෙන ගන්න කියන. නමුත් මේ ලෝකයේ දැන් අතීතයේ කිව්වේ මෙහි අනාගත වෙනවා කියලානේ. ලෝකයා කැමති ඒ වචන ඒක හොඳට තේරුම් ගන්න මේ මේ අන්නේ සාසන කියනකොට මේවම ඉස්මතු වෙන්නේ. මෙන්න මේ විදියට මහාන වෙලා තමන්ගේ සද්ධාරුචි අනුසව ආකාර පරිිතක දිටි නිඥානක්කන්ති කියන මේ කෝණ්ට ගැලපෙන හිත අලංකාර කරන හිත සතුටු වෙන හිතට පිනා යන මෙන්න මේ කාරණා ඇහෙනවටයි කැමති. ඒකටමයි යොමු වෙන්නේ. ඒක ඇහෙන්නේ සක්කායදිට්ඨි නාමයෙන්. ඒක ඇහෙන්නේ පංචීපාදනස්කන්ධ නාමයෙන්, සක්කාය නාමයෙන්, පටිසමුප්පාද විදියට, භාවනා කරන විදියට. මොකද ඒවා මේ අර පැවිද්ද මේ මේ සමාජයේ ගතියක් වගේ මේ සමාජීය විහාර කරපු වචන. බොජ්ජංග මාර්ගය. මොකද බොජ්ජංග පවා ඒ කාලේ තිබිච්ච දේවල්. ඒක අපට හම්බ වෙන සූත්‍ර ගණනාවක. ඉන්දිය ධර්ම. මෙන්න මේවා තුලින් තමයි ඒක ඉස්මතු වෙන්නේ.